හොඳයි එහෙනම් එතුමිය කතා කරනකම් ශිරෝමි මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සර්ණයි. ස්වාමීන් වහන්සේ දැන් සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේදී අපි කාලය කාලයක් තිස්සේ භාවනාව කරමින් කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඒ ආකාරයෙන් කාලයක් ප්‍රගුණ කරමින් එහි අනිත්‍ය දුක්ඛ අනාත්මභාවය බලමින් අපිට ඒ ඒ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට ඒ ඒ ක්‍රමේ පහසු ක්‍රමය පහසුයි අපිට ඒක මේ ශුෂ්ක විදර්ශනාව පැත්තෙන් බලනකොට ස්වාමීන් වහන්සේ අරමුණක් එනකොට අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අද මේ කාලෙත් මේ මේ වටපිටාවත් එක්ක සමිනාස් අපිට අමාරුයි නේද මේ සුෂ්‍ය විදර්ශනාව එකපාරට අපිට ප්‍රඥාව උපදවා ගන්න අර භාවනාවෙන් එන ප්‍රඥාව තරම් ප්‍රඥාවක් අපිට උපදවා ගන්න අමාරුයි නේද ස්වාමීන් වහන්සේ අපිට අර අදහසක් එන අරමුණක් ආවම මේකට අපිට ඇලුනා නේද මේකට ගැටුම් නේද කියලා නමුත් ඒකෙන් අපිට අර හිතන තරම් දියුණුවක් ලබා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් අපිට කරන්න භාවනාව කියලා කරන්න ප්‍රධාන වැඩ තුනක් තියෙනවානේ දුර්ගුණ කිරීම යහගුණ අවදි කිරීම ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. එතකොට දුර්ගුණ දුරු කිරීම කියන කාර්ය අපිට කරන්න වෙන්නේ හිත සංසුන් වෙච්ච එකඟ වෙච්ච වෙලාවක නෙමෙයි දුර්ගුණේ මතුවෙන වෙලාව. දුර්ගුණේ මතුවෙන්නේ හිත දුර්වල නිසානේ. ඉතින් ඒ නිසා මේ සංකීර්ණ සමාජය කියලා කියන්නේ අපිට භාවනාවේ මේ පළමු පියවර හොද්දට පුහුණු කරන්න සුදුසු අවස්ථාව. මොකද ඒ දුර්ගුණ මතුවෙන්නෙම ලෝකයේ සමග ගැටෙනකොට ප්‍රතික්‍රියා දක්වනකොට ඒ අපේ දුර්වලම තැනදී. ඉතින් ඒ දුර්වලකම් මතුවෙන තැනදී තමයි දුර්වලකම හඳුනාගෙන ඒක දුරු කරන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතනින් මගහැරලා ඒ කාර්ය කරන්න බෑ. ඊළඟට ගුණාවදි කිරීම කියන එක අපට ගුණය අවශ්‍ය තැනදී කරුණාව ඕන තැනදී කරුණාව මෛත්‍රිය ඕන තැනදී මෛත්‍රිය කැපවීම ඕන තැනදී කැපවීම පරිත්‍යාගය ඕන තැනදී පරිත්‍යාගය ඒක අවශ්‍ය වෙලාවෙදී ඒක මතු කරගන්න උත්සාහ කරන්න. ඒකත් අපට සමාජයත් එක්ක තමයි පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මහබෝසතාණන් වහන්සේලා ඒ හුදකලාව ගුණධම් වඩපු අවස්ථා තියෙනවා. නමුත් වැඩි හරියක් තියෙන සමාජයත් එක්ක කටයුතු කරපු අවස්ථා. ඇයි දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම කියන වැඩ දෙකටම භාවනාවේ මේ ප්‍රධාන කොටස් දෙකටම අත්‍යවශ්‍ය වෙන්නේ මේ සමාජය තුළ අපි ගත කරන මේ සංකීර්ණ ජීවිතය. ඊට පස්සේ ලෝක ධර්ම අවබෝධ කිරීම කියන කාරණේදී තමයි ප්‍රධාන වශයෙන් අපට අර සංසුන් මානසික తত্ত্বය වැදගත් වෙන්නේ මොකද අපි දැන් ඉන්න තැනට වඩා ගැඹුරට ගැඹුරට විවිධ පැති වලින් අපි ඒක දකින්න ඕන. දැන් උදාහරණයක් හැටියට අපි මොකක් හරි පරේෂණ පරේෂණ නිබන්ධනයක් ලියනවා නම් ඒක මේ දුවපැන ඇවිදින්මින් කරන්න බෑ. එතකොට අපිට නිකන් කරුණු එකතු කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන පරේෂණයක් කරන්න අපි අර දත්ත ටික එකට එකතු කරගෙන හොඳට ඒකත් එක්ක දවස් ගාණක් සමහරට සති ගාණක් සමහරට මාස ගාණක් ඒකත් එක්ක යෙදෙමින් විවිධ පැතිවලින් මේ දත්ත දිහා බලන්න ගොනු කරන්න විශ්ලේෂණය කරන්න විමර්ශනය කරන්න උත්සාහ කරනවා. එතකොට තමයි අපිට ඒවා තුලින් යම්කිසි නිර්මාණයක් කරන්න පුළුවන් පැති පෙනෙන්න ගන්න. ඒක නිකන් එකපාරට මතුවෙන්නේ නැහැ. ඒකට අපිට හොඳ විවේකී බවක් තියෙනවා. අන්න ඒ වගේ අපට ලෝක ධර්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් හේතුඵල වශයෙන් විමසා බලන්න අපට හොඳ මානසික විවේකයක් අවශ්‍යයි. ඉතින් ඒ විවේකය හදාගන්න පුළුවන් වෙලාවට යම් උපාය මාර්ගයකින් මනසත් ටිකක් සංසුන් කරගෙන දැන් රේරුකාණ මහානායක හඳුරවගේ උපදෙස් දෙන්නේ ශුෂ්ක විදර්ශනා විතරක් කරගෙන යන්නත් කෙනෙකුට පහසු නෑ. හැබැයි සමතේ වඩලා ධානය උපදවාගෙන විදර්ශනා කරන්න හිටියොත් මේ ජීවිත කාලෙ මේක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් වෙලාවට සමතේ පුහුණු කරන්න, පුළුවන් වෙලාවට විදර්ශනා පුහුණු කරන්න. එතකොට විදර්ශනාවට කලින් ඕනනම් ටික වෙලාවක් සමතේ පුහුණු කරලා මනස සංසුන් කරගෙන විදර්ශනාවට එළඹෙන්න. ඒ වගේ Tamanට වඩා ප්‍රායෝගික ක්‍රමයක් පාවිච්චි කිරීම වරදක් නෙමෙයි. හැබැයි හැමතිස්සෙම සිත එකඟ වෙනකන් සංසුන් වෙනකන් බලා හිටියොත් අර ප්‍රධාන වැඩ දෙකම අපෙන් ගිලිහෙන්න පුළුවන්. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම. නිසා භාවනාව කියන්නේ එක වැඩක් නෙමෙයි. ওই වැඩ තුනම. ඒ බව අපි හරියට හිතට ගත්තාම සංකීර්ණ සමාජයේ කරන්න පුළුවන් දේ එතන කරනවා. හුදකලාව කරන්න පුළුවන් දේ විදිහට කරනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.